සමත භාවනා කියන එකක්වත් අදාළ නැහැ. ඒව එකක්වත් අදාළ ඔක්කොම අයින් කරමුකෝ. මෙච්චර හරියට වුණා නම් කෝ අර සමාධිය හම්බෙන ප්‍රඥාව. ඒ අවබෝධය කොයි. ඇයි ඒක ලැබුණ නැත්තේ? ඒ ප්‍රශ්නෙට අපිට උත්තරේ ඕනේ. ඒකට කියන්නේ ඒකට අපිට ලැබුණ නැත්තේ ඇයි කියලා. මට තේරෙන්නේ නැහැ මොකද දැන් අර පෙර කරපු එක තැනක තිබුණේ මම කෙනෙකුට කමටාන දුන්නා මම නිතර නිතර චෙක් කරන එක හරියට කෙරෙනවද කියලා. ඒ ඒ වේව්ස් වල එක කෙරෙන ලකුණු නැහැ. වැරදිච්ච තැන කියන්නද? දැන් අපේ හාමුදුරුවෝ ආස්වාස ප්‍රාස්වාස දිහා බලන් ඉන්නවා. ආස්වාස ප්‍රාස්වාස දිහා බලන් ඉන්නවා නේද? කොහොමද බලන්නේ? ඒ ආස්වාස ප්‍රාස්වාස කියන ආනාපාන සතිය බලනවා ආස්වාස ප්‍රාස්වාස මත සිත පීටලා ඒ පීටපු සිත දිහා බලන් ඉන්නවා. ටික වෙලාවක් යනකොට අපි අහන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස ටික දැනෙන්න නැතුව යනවා නේද? දැනෙන්න තියෙනවා. සිත විතරනේ පේන්නේ. ඇත්තටම අරියටම මම කොහොම කියන්න ඔබ වහන්සේ අරියටම ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවල සිය පවත්වනවාද එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස මත මම සිත පීඨෙව්වයි කියන ඒ ඒ ඇතුළේ තියෙන තම්පත සිතවිල්ලක් තියෙනවනේ මම මේක වැළඳුවා මම එහෙම ගියා එහෙම මානසිකව මතකයක් තියෙනවනේ එහෙම ආස්වාස ප්‍රාස්වාස මත මං සිත පීඨෙව්වා කියන මතකය මට සිත පීඨලා ඉන්නවද මතකයේ මත එතකොට භාවනා කෙරුවේ නැහැ නිකන්. ඒක තමයි අර ප්‍රඥාව ලැබිච්ච නැති එකට හේතුව. දැන් අපි කියනවා ආයස්මතුන් විනය නැත්තම් මේ මානකම් වැඩක් නැහැ. විනය ඕනාම සසන සායු විනය අකුරට තියෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. විනය කියන්නේ මොනවද? හරි. මේම සේකියා තියෙනවා. ශික්ෂාපද තියෙනවා. තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු අවවාද අනුශාසන තියෙන මේ ඔක්කොම රකින්න ඕනේ කියලා කියනවා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන ස්වාමීන් ඔබ වහන්සේ දීපු විනය අකුරටම රකින්නවා. ආයි ඒකේ අබමල් රේණුවක්වත් මොකවත් වෙලා නැහැ. නියමට රකින්නයි දුක්සකම හරි සන්තෝෂයි. යන්කො ටික බලලන්න. ගිහින් බලනකොට පැත්ත වැටලා හොඳටම බුදි. දැන් අවත් වෙලා තියනවද? විනය කැඩිලා තියනවද? විකාලය කැඩිලා තියනවද? ශික්ෂා කැඩිලා තියනවද? මොකවත් කැඩිලා නැහැ. නින්ද ගියාට පස්සේ මොකවත් කැඩිලා නැහැ. හැබැයි නින්ද ගිය කෙනා මේ සම්පූර්ණ විනය හරියට රැක්කයි කියන සාතිකේ දෙන්න පුළුවන්ද? ඇයි? මේක 100ෙන් හැරිලා ඉඳලා කරන්න ඕන එකක්. එහෙනම් සමහර අය හොඳට විවේකසොයි හොඳට නතපයවත් ඔල්ලන්න. සංවරයි කියලා සාතිකයක් දෙන්න පුළුවන්ද? ඈරුණාමනේ දකින්නේ එයාගේ වැඩ කොහොමද කියන එක. එහෙනම් නිදාගෙන ඉන්න කෙනෙකුට සිල් රකින්නවා කියලා දෙන්නත් බෑ. නිදාගෙන ඉන්න කෙනාට නිවිච්ච කෙනෙක් කියලා කියන්නත් බෑ. නිදාගෙන ඉන්න කෙනා සංවරයි කියලා කියන්නත් බෑ. හැබැයි ඒ කියන ඔක්කොම ටික ළඟ තියෙනවා. සංවරය තියෙනවා. විවේකයේ තියෙනවා. තැම්පත් ගතිය තියෙනවා. කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අන්ධගාමී නැතුව මධ්‍යම ප්‍රතිපදාව ඉන්නවා වාගේ පේනවා. හැබැයි මේ සාතිකිකවත්වත් එයාට දෙන්න බෑ. ඇයි? ඒ එක සාතිකියද දැන් සුදුසු නෑ. හැබැයි ඒ කියන කරුණු ඔක්කොම තියෙනවා එතන. මේ භාවනාව කියන එකත් අපේ හාමුදුරනේ සමහර අවස්ථාවලට අර නිදාගෙන ඉන්නකොට සිල් රකින්නවා වාගේ එකක් තියෙන්නේ. නිදාගෙන ඉන්නකොට සංවර වාගේ කපන්නේ. අන්න එහෙම එකකුත් වෙනවා ඒක තුල. මම ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨෙව්වාම ආස්වාස ප්‍රාස්වාසත් එක නේද සිය පැවතෙන්න ඕනේ. ආස්වාසය ප්‍රාස්වාසය මට අඳුන ගන්න බැරි වෙනවා. අයි අර 100 වැඩි වෙනකොට දැන් එකක 100 වැඩි වෙනකොට එකක 100 අඩු වෙනවා. දැන් බලන්න මේ මත් දෙක තිබ්බා. මගේ ගෝලයකට මම දීපු කමටාන. ඒ ගෝලය මගෙත් එක තර්ක කරනවා. ඔබ වහන්සේට තේරෙන ටික මට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මේ දකින්න ටික මට දකින්න බෑ. ඔබ වහන්සේ මට හරියට දුන්නේ නැහැ මේ කමටාන. ඔබ වහන්සේ බොරුවක් කරනවා. මං කන ඇත්ත කිව්වේ. හැබැයි භාවනාව කරන ඔයා ඔයාට බොරු කරනවා. ඒ නිසා ඒක ලැබෙන්නේ මම බොරු කළේ මං හරියට දුන්නා. හැබැයි වඩන කෙනා කමටාන් කමටාන් යෝගියා. කමටාන් යෝගියා යාට බොරු කරනවා. ඉතින් ඒ නම් වැඩෙන්නේ නැහැ. මොකද මං කරන බොරුව? අත් දෙක දික් කරන්නේ. අත් දෙක වාග්. ඇඟිලි දෙක තිබ්බම මෙතනට මෙතනට එකයි මෙතනට එකයි ඔම තිබ්බා. හරිද? අන් දකුණත් දිහා බලන්න. හරි. දකුණත් දිහා බලනකොට වම් අත පේනවද? ආ නෑනේ ස්වාමීනි. දැන් වම් අත දිහා බලන්න. හරි. දකුණු අත දැනෙනවද? නෑනේ ස්වාමීනි. ඇස්සරින්න. ඇයි ඒක දැනුනේ නැත්තේ? ස්වාමීනි අර එකක ඉන්නකොට අනිත් එක දැනෙන්නේ නැතුව යනවා මේ. දැන් මං දීප කමඨාන තුල එහෙම වුණාද? නෑනේ. එතකොට කවුද බොරු කරලා තියෙන්නේ? මමද ඔයාද? ස්වාමීනි සමා වෙන්න. මගේ අඩුව තේරුණා. ඊට පස්සේ අර ආපු ආවේගෙ එහෙම නිවිලා ගියා. එයා දැනගත්තා වැරද්ද මගෙන්මයි වෙලා තියෙන්නේ. එහෙනම් ගොඩාක් දුරට මේ භාවනාව වඩනකොට ආනාපාන සතිය දැන් අපි කරන ආනාපාන සතිය තුළ කමටහන් ගොඩාක් තියෙනවා. 40ක් විතර අපි දේශනා කරලා තියෙන 120ක් විතර තියෙනවා කමටහන්. ඒක අපි වැඩි ආ සරල එකක්. මොකද්ද මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පවත්නවා. දැන් සිත පීඩනකොට අර උලන් යනවා වාගේ දැනෙනවා. වායුවේ පීඩනයක් තියෙනව නේද අපි හඳුන උස්ම ගන්නකොට පොඩ්ඩක් හරි ඇතුළට යනවනේ හුලඟ. ඒ පීඩනයත් එක්ක නේද සිය පවතින්න ඕනේ. ටික වෙලාවක් යනකොට ඒවා දැනෙන්නේ නැතුව යනවා නේද? එතකොට දැන් ඒ පීඩනේ ගියා එළියට යනවායි කියන්නේ මේක දැනගන්න නැතුව වෙන් වෙනවායි කියලා කියන්නේ ඇත්තටම වෙන් වෙලා නැහැ. අර ඇතුළේ රෙකෝඩ් එකක් තියෙනවානේ මම ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩලා ඉන්නේ කියලා අර අර මතකෙට සමවැදුණා අය. වැඩිච්ච ගමන් මේක අත්හැරියා. අත්හැරලා අර මතකෙත් එක්ක ඉන්නවා. මතකෙ ඉන්නේ. බැරි වෙලාවත් මෙම තිබ්බකො එතකොට තමයි අර තන ගැස්සෙන්න බෑනේ. 100 තියනවනම් ගැස්සෙනවද? එහෙනම් දැන් එයා 100 කියලා අල්ලගෙන ඉන්නේ මොනවද? 80. විද්‍යාව වාගේ අවිද්‍යාව පාළ වෙලා. අමෝහය වාගේ මෝහයක් තුල ඉන්නවා. ඒක ඇදුවොත් ඒ අඩුව හදලා වැඩුවොත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳෙනවා. පොඩි පොඩි ගේම ප්‍රශ්න නෙමෙයි අපි අහන්නේ. වැරදෙන්න ඕනේ. වැටෙන්න නැතුව ඇවිදපු ළමෙක් ඉන්නවද? ගිලෙන්න නැතුව පීනපු කෙනෙක් ඉන්නවද? වැරදෙන්න නැතුව ලියපු කෙනෙක් ඉන්නවද? ඔක්කොම ටික වෙලා තියෙන. මකන කෑලි දීලා යවන්න කියලා. දන්න මේ අනිවාර්ය වැරදෙනවා කියලා. වැරදෙනවා. ඒව වැරදෙන්න ඕනේ. ඒ අත්දැකීම් අපට ලැබෙන්න ඕනේ. එතකොටයි මාර්ගය හරියට වැඩෙන්නේ. වැරදෙන තරමට සන්තෝෂ නැයි වැරදෙන්නේ ඊළඟට හරියට වෙන්න. දැන් ප්‍රමාද වෙන්නේ තව ටික වෙලාවකින් මේක වඩා සාර්ථකව වෙන්න. එහෙම හිතන්න ඕනේ. ඒක යාපත් හිතන්න ඕනේ. වැරදුන්නේ නැහැ. මේක හරියනම් දැන් මේක මේ මට මොකවත් නැහැනේ. වැරදුනේ මේ වැරදිච්ච අත්දැකීමත් එක්ක හරියන්නේ. එතකොට මේ හරියන්නේ කොහමද? අර එක්ස්ට්‍රා දැනුමකුත් එක්ක හරියන්නේ. ඒ කියන්නේ ඩබල් ඩබල් එකක් මම වෙන්නේ අපට. Double promotion. වැරදෙන්නේ නැතුව හරි ගියොත් හරි ගිය අත්දැකීම විතරයි හම්බෙන්නේ. වැරදිලා වැරදිලා අප්පොලක වැරදිලා හරි ගියොත් අත්පොලක වැරදිච්ච අත්දැකීම් අතකුත් එක්ක හරි ගින්ද හටක් හම්බෙලා තින යාට. එහෙනම් තාපසයා වැරදෙන හැම මොහොතෙම සාදුකාර දෙනවා. මාරයාට අවු වෙන හැම මොහොතෙම සාදුකාර දෙනවා. තවත් අත්දැකීමක් හම්බුණා. තවත් මේ මාර්ග ඥානයක් හම්බුණා. මගේ මේ දුර්වලකමක් මේව තියෙනවා කියලා. මගේ මේ වගේ තටුපාඩු තියෙනත් තවත් ඥානයක් පහළ වුණා. මේ මාර්ගය දැන් වැඩෙනවා. එයා සන්තෝෂ. වැරදෙන හැම මොහොතෙම එයා ප්‍රීති වෙනවා. ඇයි? ඒ අවබෝධ ලැබෙන්න තමයි ආයි වැරදෙන්නේ නැහැ. අනාගතේ වැරදෙන්නේ නැහැ. වැරදෙන්නේ නැතුව ඉන්නේ අත්දැකීම් තමයි මේ හම්බෙන්නේ. ඒ කියන්නේ මාර්ගයේ වැඩෙන නිසා අර නිකන් බෝනස් ආගේ පොඩ පොඩ හම්බ වෙනවා යාට. ඒ සිත දියුණු වෙන. උපකාරකේ හම්බ වෙනවා. හොඳයි. ඉලක්ක වෙනකම් මම එයාට උදව් කළා කොහොම හරි අනාගතේ මම මෙයාට බඳින්න කියලා ඇතුලේ එකක් තියාගෙන අරමුණ තියාගෙන ඒ කැම්පසෙකට එක්කන් යනවා එක්කන් එනවා කැම ගින් දෙනවා මේ ඔක්කොම කරනවා දැන් ඒ ඇදෙන දේ තුලින් කරුණා මෛත්‍රිය දයාව තියනවාද තෘෂ්ණාව තියෙනවා රාගය තියෙනවා ඒක ඇතුලේ එකක් තියෙනවා නන්නේ ඒ වගේ අපි යමක් කරනකොට ඇතුලේ තියෙන එකට අනුව ඒක වෙනස් වෙනවා හරි පරිස්සම් වෙන්න ඕනේ අරමුණ තමයි හැබැයි අරමුණ තියෙන්නේ මොකටද ඉරිදි ලබා ගන්න සමාධිය වඩන්නේ ඉරිදියක් වෙයි. ඒතර ඉරිදියක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට දැන් ලෝභයක් ඇතිව ලෝභ දේශ මොහ නැති වුණොත් නේ සමාධිය. බින්දුවට යන්න එපා. දැන් ලෝභයක් එක්ක වඩන සමාධිය මොන සමාධියද? ලෝභ සමාධිය. ද්වේෂ සමාධිය. ද්වේෂ සමාධිය මොන වගේද? මිනිස්සු දහහක් හිටියා. පී අරගෙන කියලා කෑලි කෑලි වලට කපනවර මිනිස්සු. කිසිම දෙයක් පේන්නේ නැහැ. රාගය උම්මත්තකම බස් එකේ මිනිස්සු දහස් ගණන් ඉන්නවා. වඩාගෙන අල්ලගෙන ඉන්න මිනිස්සු ඕගල බලන්නේ. මිනිස්සු බයිනවත් එක. මොකද මේ තිරිසන් වල? පේන්නේ නැහැ. ඒ කියන්නේ ඕනම එකක් ඕනකට වඩා වැඩුණාම ඒක බවටපත් වෙනවා. වැඩිපුර ලෝභේ ලෝභේ ලෝභේ කිව්වම එයාගේ මුළු කයම ලෝභේ වෙනවා. ඒකයි වැඩිපුර ආර්ය මාර්ගේ වැඩුවාම එයා සම්පූර්ණ ආර්ය ශ්‍රාවකෙක් රහතෙක් බවටපත් වෙනවා. අපි ගොඩාක් අරමුණු කියලා ගන්නෙ කෙලෙස් එක්ක තමයි අරමුණ අරන් තින්නේ. ලෝකෝත්තර පිරිසිදු වෙලා නැහැ ඒක. සම්මා අරමුණක් නැහැ. මිත්‍යා අරමුණක් තමයි අරන් තින්නේ. මොකටද භාවනා කරන්නේ? අරියට ගෙවල් වල දේවල් මතක් වෙන ටිකක් සිත නිදාස් කරගන්න. ස්ට්‍රෙස් එක ස්ට්‍රෙස් රිලීෆ්. මං අහුවා එක සුද්දෙක්ගෙන් ඔබ ස්ට්‍රෙස් රිලීෆ් එකට භාවනා කරනවා. දැන් ස්ට්‍රෙස් රිලීෆ් එකට භාවනා කරන එක ස්ට්‍රෙස් එකක් නෙමෙයිද? දැන් උඹට ප්‍රශ්න පාත් තියෙනවා. පායින් හරි. දැන් මේ ට්‍රෙස් එක රිලීස් කරන ඔබ භාවනා කරන. දැන් මේක අයනි ප්‍රශ්නේ. දැන් ඔබට ප්‍රශ්න වැඩි වෙලාද අඩු වෙලාද? කල්පනා කරන්න. ඇත්තනේ නා. තියෙන ප්‍රශ්න මැදින් දැන් අලුත් ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් ආතතිය ආවේ මේ මේ හේතු ඒ හේතුඵල ධාමට මේක නිරෝධ කරන්නේ ඒක නැති වෙන වෙන එකක් වඩන. ඒකෝට දැන් ප්‍රශ්න වැඩි වෙලා. එනකක් තමයි අපිට වෙලා. අපි අරමුණ වඩන්න යනකොට අරමුණ වැඩෙන්නේ නැත්තේ ඒ අරමුණ තව එකක් එකතු කරලා දිනන්න. ඒ එකතු කරපු එක ප්‍රශ්නයක්. ගෞතම බුදුහාමුදුරන්ටත් ඔය ප්‍රශ්න තිබුණා. බුදු වෙලා මිසක් මම මෙතන නැගිටින්නේ නැහැ කිව්වා. දැන් බුද්ධත්වයට ලෝභය ඇති වෙලාද නැද්ද? සම්මා සම්බුද්ධත්වයේ කෙරේ තෘෂ්ණාවක් ඇති වෙලාද නැද්ද? ඒක තුළ මුලා වෙලාද නැද්ද? මේ මාබෝධිසත්වයන්ට තේරුණා මේක අවුරුදු 6කට පස්සේ. බුද්ධත්වයේ කෙනෙක් ප්‍රාර්ථනා කරොත් ලෝභය. ලෝභය තියෙනවා බුදු වෙන්න බෑනේ. ලෝභය කියලා බුදු වෙන්න බෑ. ඒතර බුද්ධත්වයට මම ගොඩාක් ආසයි බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනොත් එන්න ඇයි? මේ ඔක්කොම සියලු කෙලෙස් නසන්න එපා එතනට එන්න. එහෙනම් බුද්ධත්වයට ලෝභයි. ඒකම මම තෘෂ්ණාවයි. ඒකට මම බලාපොරොත්තු මෙච්චර කෙලෙස් මෙච්චර ඇදුවට ඒ වැදිලා නෑ. බුද්ධත්වයට ඕන මොකවත් ඕනේ ප්‍රත්‍යය. එදාර බුදු වෙනවා. එදා පාන්දර බුදු වෙනවා. දැන් අපිටත් මේ වැඩෙන්න හේතුව අපිත් ඒ වගේ තැන්වල ඉර වෙලා ඉන්නේ. එච්චර එච්චර ගැඹුරු ඒවා නෙමෙයි සාමාන්‍ය වලට අපි ඉර වෙලා ඉන්නවා. එදා මේ මාබෝසතාණන් වහන්සේට පාරමිතා පිළිලා සාරාංශක කල්ප ලක්ෂයක් එක දිගට මේක වඩලා ඒ නිසා ඒ උත්තරමයක තනියෙන් තේරුම් ගත්තා. කෙනෙක් ඉන්න අනාගාමී වලින් එයාට යන්නේ නැහැ. රාත් වෙන්නේ ඔළුවෙන් ඉච්චගෙන වැඩුවත් කමටහන වැඩෙන්නේ මොකද ඒක එයා රාත් වෙන්න ඕනේ කියලා වදනවා ඒක රාත්භාවය බලාපොරොත්තු වෙනවා ඒකට හරි වටිනාකමක් දීලා තිනවා ඒකට බැඳිලා ඇලිලා ඒක වෙනුවෙන් ඕනම එකක් එක ගැටෙන්න සූදානම් දැන් වැඩේද ලෝභ දේශ මොහ අර රාත්භෝධිය තුලින් ඇවිල්ලා කවදා හරි දවසක රාත්තුත් ඕනේ මොකවත් ඕනේ ඕන එකක් වෙච්චාද කර්ම එකන වෙච්චාද කියලා අත්තන්න එදාර අනිවාර්යෙන් රාත් වෙනවා එදා තම අන්තිම දවස පුදුජන ලෝකේ. එයා සම්පූර්ණ ඒ පුදුජන ස්වභාවය අයින් වෙනවා. වක්කිතාම්බුර වඩන කමඨාන තුල 이르දි බලාපොරොත්තු මුල් කාලේ ඉඳලා තිබුණ නැද්ද? දැන් කමඨාන වැඩින්නේ නැහැ. දැන් අපිරිසිදු හඳුක ඕදන්න මොන වතුරද ඕනේ? පිරිසිදු වතුරද අපිරිසිදු වතුරද ඕනේ? පිරිසිදු වතුර. එහෙම නේද? දැන් මේ සිවුර අපිරිසිදු නම් මට දෝණය කරගන්න ඕන පිරිසිදු වතුරනේ. මම ගෙන මඩ වතුර. දැන් මොකද වෙන්නේ? තිබුණට වඩා අපිරිසිදු වෙනවා. දැන් ඒකනේ වෙලා තියෙන්නේ. අරමුණ තියෙනවා. ඒ අරමුණේ සිත පීඩන්න කෙලෙස් අරමුණක් හදනවා. බලාපොරොත්තු අරමුණක්, ලෝභ අරමුණක්, ද්වේෂ අරමුණක් එක්ක කෙලෙස් අරමුණක් හදනවා. තියෙන අරමුණ තවත් අවුල් වෙනවා. වැඩෙන්නේ නැහැ. ප්‍රමාද වෙනවා. එහෙම නැතුව වැඩුවට කමක් නැහැ නේද? ගන්න වඩාගෙන යනවා. වෙන දෙයක් වෙච්චාවේ. අපිට මොකවත් නැහැ. කෙලෙස් අඩු වෙනවද? ಗುಣධර්ම වැඩෙනවද? ඉතියට වඩා සන්තෝෂයෙන් ඉන්නවද? ඉතියට වඩා සෑල්ලුද? ඉතියට වඩා කැළඹිල්ලා කරන්නේ මොකද විවේකේ වැඩිද? හරියටම හරි ඒක වඩාගෙන යන්න තියෙන්නේ. නිකන් වඩාගෙන යනවා. එයා දන්නේම නැහැ ඔක්කොම ටික වෙනවා. යමක් කරනකොට නිවීමක් ඇති වෙනවා නම් උපාලි ඒක තමයි මාර්ගය. තථාගතයන් වහන්සේගේ පණිවිඩය. සද්ධර්මයේ යමක් ඇයෙනකොට නිවීමක් ඇති වෙනවා. උපාලි ඒක තමයි සද්ධර්මයේ. විනය යමක් කරනකොට ක්‍රියාවේ නිවීමක් ඒක තමයි විනය. දැන් යමක් කරනකොට නිවීමක් ඇති වෙනා නම් කියන්නේ මාර්ගය වැරදිලා නැහනේ. එහෙමනේ. වඩනකොට කැළඹෙනවා නම්, කලබල වෙනවා නම්, තරහා යනවා නම්, බඩපුට්ටු පොළේ ගන්න මාර්ගය වැරදි. කරනකොට කැළඹිලා මාර්ගය වැරදි. කරනකොට නිවෙනවා නම් මාර්ගය හරි. මීටරේ තියෙනනේ බුදුහාමුදුර දේශනා කළා. මේ මීටරේ පොඩ පොඩ මනලා බලනවා. ඊට වඩා අහද ගතිගුණ හොඳයි. පෙරේදට වඩා අද නිවිලා. පෙරේදට කලින් දවසට වඩා අද ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නවා. ඒ කියන්නේ මේ සන්තෝෂය වැඩි වෙනවා, විවේකය වැඩි වෙනවා. නිවීම වැඩි. ඒ කියන්නේ මාර්ගය හරියටම හරි. දිගටම යන්න තියෙනවා. නිවිලම යනවා. නිත්තාවට නිවිලා නැත්තටම නැති වෙලාම යනවා. පොඩ පොඩ තමයි නිවෙන්නේ.